යම්කිසි රටක අපට අවශ්‍ය කරන මද්ද්‍රව්‍ය ව්‍යාපාරකරුවෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාව පැය 48ක් ඇතුළත ලංකාවට පාර දෙන්න. ඒ වගේම ලංකාවේ ඉන්නවා නම් කවුරු හරි මද්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙනත් රටකට අවශ්‍ය කෙනෙක් ඒ රටට බාර දෙන්න අවශ්‍ය යාන්ත්‍රණය. දැන් මේ යාන්ත්‍රණය පිළිබඳ අපි කෙටුම්පත් සකස් කර ගැනීම සඳහා විශේෂඥයන්ගේ උපදෙස් අරගෙන අපගේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රජයට ඉදිරිපත් කොට ඒ අවශ්‍ය කටයුතු සීග්‍රයෙන් කිරීම සඳහා සීග්‍රයෙන් කිරීම සඳහා සියලුම කටයුතු යොදා තිබෙනවා